අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සීමේනිවරු ප්‍රමුඛ සතහා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම දැන් සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනම කය එක තැනක තියනවා වගේ සිතත් එක්තෙන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ අසරණ ලෝකයට අනුකම්පාවෙන් සසර දුක්ඛේ නිවන සද්ධර්මයේ දේශනා කළා මේ අහිංසක සත්‍ය සතර දුකින් මුදවල හැකියතාක් එදා චාපාල චේතිය ළඟදී ආල් සංස්කාරය අතහැරලා ඉන්නේ තුන් මාසකට පස්සේ මල්ල රජදරුවන්ගේ වත්ම ශල්තියෙන් නැවත නොනැගිටින අදිෂ්ඨාන යුක්තව සයනය කළා පිරුණම් පවදාලා. ඒ අවස්ථාවේදී දින 7ක් මිනිස්සු දෙවියෝ මේ විදිය පුද පූජාවන් පැවැත්වුවා. ඒ පිරුණම් පාන්ද කලින් යමක ශාලා කියන්නේ යමක කියන්නේ දෙකක් කියන්නේ. කල්ගස් දෙකක් අතර තථාගතයන් වහන්සේට පිරුණම් පෑම් සඳහා මේ ආසනෙ සූදානම් කළා තියෙද්දී නොයේ දෙවියෝ හඬමින් යලපෙමින් තථාගතයන් වහන්සේ පිරුණම් පානවා සුගතයන් වහන්සේ පිරුණම් පානවා ලෝකී ඇස දහම් ඇස ඉක්මනින් නිවිල යනවා කියලා නොයේ විදිහේ විලාප දෙමින් දෙවි දේවතාවෝ අඳඳගත්තා. මිනිස්සුත් අඳඳගත්තා. ඒ එක්කම නොයේක් දෙවි දේවතාවෝ ස්තුති ගීත කියමින් නොයේක් විදිහේ සූර්ය වාදනයේ වාදනය කරමින් නොයේක් සුවඳ වර්ග මල් වර්ග වලින් බුදුරජාණන් වහන්සේ පූජා කළා වන්දනා කළා මිනිස්යොත් එහෙමයි දිව්‍යොත් එහෙමයි ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමෝ ළඟට අරගෙන ප්‍රකාශ කරන ආනන්ද මේ ලෝකයා තථාගතයන් වහන්සේට මේ සාවිශාල පූජාවක් කළා. ඒ කවුරුවත්ම ආනන්ද තථාගතයන් වහන්සේට පූජා කරන අය නෙවෙයි. ඒ ඔක්කොම තම තමන්ට කරගන්න උපකාර. ඒවා කරගැනීම නිසා කුසල ධර්ම සිද්ධ වෙන්නේ ඒ කරන කෙනාගේ సంతානය තුල කරන කෙනාට. ආනන්ද යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් මෙන්න මෙයාම තථාගතයන් වහන්සේට ගරු කරනවා පූජා කරනවා සත්කාර කරනවා කියලා පෙන්වව දාලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ගරු කටයුත්තේ කොහොමද? තථාගතයන් වහන්සේට පූජා කටයුත්තේ කොහොමද? තථාගතයන් වහන්සේට සත්කාර කටයුත්තේ කොහොමද කියන එකට මෙන්නක් අපිට ඒ තුලින් ලැබුණා. එහෙනම් මේ බුදුරජාන් වහන්සේගේ තෙමල්ගුල සිහිපත් කරන මේ අවස්ථාවේ සැබෑ බෞද්ධයෙක් හැටියට කෙසේ ගත කළ යුතුද කියන උත්තරයක් අපිට ලැබුණා. ඒක අපි බලමු මොන විදිහකට කටයුතු කළාමද නියමාකාරයක ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් තථාගතයන් වහන්සේ පූජා කරන්නේ පූජා කළා වෙන්නේ කියලා බලමු. අන්න ඒ ටිකක් තේරුම් අරගෙන කළාමයි සැබෑවටම අස්ථානික දසකුසලයක් අපි සමරුව වෙන්නේ. සිංහතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හිතිරෙනවා නම් ධර්ම අනුධර්ම ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට ධර්මයට අනුව හැසිරෙනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට හැසිරෙනවා නම් මේ ධර්මතා දෙකෙන්ම එකම ධර්මතාවය අපි කෙටි කළ කැටි කළ ගත්තොත් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවට තමයි මේ ශාසනයේ ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව දෙකට බෙදනවා විද්‍යා චරණ කියලා. ප්‍රඥාවේ ප්‍රභේදයක් හැටියට විද්‍යාවන් තියෙනවා ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියලා. චරණ ධර්ම වල සීල සමාධි චරණ ධර්ම 15ක් තියෙනවා. එතකොට මේ සරණ ධර්ම සහ විද්‍යාවෙන් යුක්ත වෙනවන යම්කිසි කෙනෙක් දෙකම හෝ දෙකෙන් එකක් හෝ ඒද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා කියන එක ලෝකෙට ලිහිසි පහසු කාරණාවක් නෙමෙයි. ලිහිසි වෙන්නේ නැහැ. ඇයි අපිට ලෝකෙ තුල පෙරෙච්ච යුතුයකම් තියෙනවා. වගකීම් තියෙනවා. කටයුතු කරනවා තියෙනවා. ඒව ගැන හිතන්න කියන්න කරන්ද කාලෙකුත් අවශ්‍යයි. ඒ නිසා අපිට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා කියන එක අපහසුයි කියන එකයි ලෝකෙ තුල අද බොහෝ තෙන් කියන්නේ. නමුත් මම මේ කතා කරන ටික බොහෝම වටිනා තැනකටයි එන්නේ. නියම විදිහට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්නේ කුමන ධර්මයක් ඉලක්ක කරගෙනද කියන කාරණාව මම පැහැදිලි කරනවා. මොකද සම්මා දිට්ඨිය නැමැති එකම ධර්මතාවයක් උපන් කල්ලි ඇති කල්ලි ඉතුරු අංග 7ම ඊට අනුව උපදිනවා. ඉතුරු අංග 7ම තිබුණ සම්මා දිට්ඨිය ඊට අනුව උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය තිබුණොත් සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඉතුරු අංග හත මේ තනුව උපදිනවා. ඒ නිසා නියම ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇති වෙන්න ඍජුම දර්ශනය මොකද්ද කියලා පහසෙන් අපි ඉගෙනගෙන ඊට කරන වාසයකට යුතුයි. ඉගෙනගෙන ඊට නැඹුරු වෙච්ච හිතකින් මේ කාලය තුළ ගෙවන්න නම් ඒ ප්‍රතිපත්තියට උපකාර වූ අනුධර්මතාවයක් අපේ ගාව තියෙන්නට ඕනේ. ඒ තමයි මොකද්ද? අපි ගත කරන ජීවිතයේ අපේ ජීවිත වටපිටාවේ අපිට හම්බ වෙච්ච දේවල් වල වටිනාකම අගය ටිකක් හරි අඩු වුණොත් තමයි මේ ප්‍රතිපත්තියට අපේ හිත නැඹුරු වෙන්නේ.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 ඒ තමයි අපි ගත කරන ජීවිතය අපිට ඇත්ත නැත්ත වෙලා ඒව මගියම වෙලා ඒව වටිනාකම් අපිට දැනෙන නිසා. ඒ නිසා මේ විසක් සතියේ හැම කෙනෙක්ම මම මේ කියන ටික හිතන්නේ ඒ කාන්තෙන් ඔයගලන්ට යහපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ හිමේ පියේහි මනාපේහි නානා භව විනා භවෝති අභිඤ්ඤම් පච්චවේ චිතබ්බං ඉච්ඡයවා පුරුෂෙනවා ගහත් වෙනවා පබ්බෙනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහි ගෙදරක ඉන්න කෙනෙක් වේවා නිතරම මෙනෙහි කළ බැලිය යුතුයි මොකද්ද?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 ඊට පස්සේ අම්මා අම්මා නෙමෙයිනේ. මේ තරම් සහෝදර සහෝදරි ඥාති හිතේ සිහිහිතියත් මේ වටිනාකම තව දවස් 18 10යි. අනේ මාස 600යි තව තියෙන්නේ. මේ අවුරුදු 100කටම තියලා. තව වැඩි කරෙච්ච නේදී කියන එකක් ගන්නවත් බෑ. නමුත් හිතනවා. සැබෑවක්මයි මේ තරම් වටිනාකමෙන් ආදරෙන් සෙනෙහසෙන් ළඟින් ඉන්නවා කියලා හිතන මේ හැම දිනාගෙම සමාගම එකතුකම අනේ තව දවස් 10ක 1000කින් ඉවර වෙනව නේද? තව මාස 600කින් ඉවර වෙනව නේද? මෙච්චර මෙච්චර දේවල් තියනවා කියලා කිව්වත් ඒ හැම දෙයකම අයිතිය තියෙන්නේ තව දවස් 10ක 1000යි නේද? තව මාස 600යි නේද? එතනින් පස්සේ මේ නෑදෑයෝ මේ යාළුවෝ මිත්‍රයෝ මගේ නෑදෑයෝ නෙමෙයි යාළු මිත්‍රයෝ නෙමෙයි. ඉතින් මේ ජීවිතය හෝ සතරදී හෝ මරණාසන්න මොහොතේ කළ අකුසල ධර්මයක් සිහිදලා අපායට ගියෝ. මේ නෑදෑයෝ බලපන්නේ ඒ ආත්ම භාවයට. මේ වස්තු වළංගු නෑ එතනට. ඒකාන්තයි මේන් අතහැරෙන බව. හොඳයි මරණාසන්න මොහොතේ කළ කුසල ධර්මයක් සිහිවල දිව්‍ය ලෝකෙ ගියෝ. ඒ ගිල්ලා පහු එනකොට මේ නැහැදැයියෝ නෑ. මේ වස්තුව නෑ. මේ කිසිම දෙයක් නෑ. හොඳයි මරණාසන්න මොහොතේ අපාය යන්නෙත් නැතුව දිව්‍ය ලෝකෙට යන්නෙත් නැවත මිනිස්සෙක් වුණා. මේ නැහැදැයි කන් ටික වෙනස් වෙලා. මේ වස්තුවල තියෙන අයිතිය වෙනස් වෙලා. මොන විදිහට බැලුවත් ඒ කාන්තමයි මේ හැම දෙයකම වටිනාකම තව දවස් 18 10යි නේද? තව මාස 6යි නේද? මොනතරම් අල්පයිද මේ අයිතිය? මොනතරම් අල්පයිද මේ බැඳීම් ටික? මොනතරම් තුච්චයිද මේ අයිතිවාසිකම් ටික?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 සවිඥානික කයක් හැදෙනව නේද? අද මේ ශරීරයට උණුසර එකක් වැක්කිය රූප මොනතරම් වේදනාවක් දැනෙයිද? අනේ එදාටත් ඒ ස්පර්ශ ආයතන හයටත් ඒ වගේම දුක දැනෙනවා. මේ ශරීරයට ඇසිඩ් ටිකක් වැක්කිය රූප මොනතරම් දුක් වේදනාවක් දැනෙයිද? එදාට ඇතින ස්පර්ශ ආයතනට ඒ වගේ දැනෙනවා. අත්පය කැපුවොත් නොයේ කිසි රෝග පීඩාවක් ඇති වුන් අද මොනතරම් දුකක් දැනෙයිද? ඒ ඇති කරගන්න ස්පර්ශ ආයතනට ඒ වගේම වේදනාවක් ඇති වෙනව නේද කියලා මෙනෙහි කරනවා අද මේ සියලුම දෙයින් දේක අයිතිය මේ තරම් කෙටි කාලයක් තියෙන කෙටි කාලයක් පමණයි මේක පවතින්නේ කියලා බලාගන්න බැරුව තණ්හාව ඇති කරගත්තොත් නැවත මේ වගේ දුක් ඇති වෙන හැටි මෙනෙහි කරනවා ඊට පස්සේ හොඳට පින්වතුනි ඇයි මේ විදිහට මම මේ වෙන්නේ මෙහෙම සියලුම ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළේ බලන්න කිව්ව ඔන්න ඔය විදිහට අල්ලලා බලන්න මේ ගැඹුරු අර්ථෝනේ නැහැ. ඊට පස්සේ ආපස්සට හැරිලා බලන්න. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවද කියලා. සත්ත්වයෝ ඉන්නවද කියලා. අවුරුදු 100කින් එහා කවුරුත් මේ ලෝකේ හිටියේ නැද්ද? හිස්ද? අපි විතරද ඉන්නේ? නෑ. අපි වගේම මේ වගේම අම්මා තාත්තා දුව පුතා සහෝදරයන්ගේ ගැන සෙනෙහසින් ළඟකමෙන් අද අපිට උරුම වෙලා තියෙන වගේම අයිතියකින් මගේම වෙච්ච මනසකින් මේ අවුරුදු එහා මිනිස්සු ජීවත් වුනේ. නමුත් අද කවුරුවත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ කාන්තෙන් සත්‍යයක් අවුරුදු 100ක් යනකොට මේ ටික අතහැරෙනවා 50ක් ගෙවිලා නම් තව 50කින් දවස් 18000කින් අතහැරෙනවා කියන එක මාස 600කින් අතහැරෙනවා කියන එක ඒකාන්තෙන් ධර්මතාවයක් සත්‍යක් නේද කියලා පිටිපස්සට කියලා බලාගත්තා. බලලා හොඳට හිතනවා මෙච්චර ආදරේ කිව්වත් ඒ ආදරේ කමේ දවස් 10ක 10කට සීමා වෙලා.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 එහෙම නැත්තම් බණ භාවනා කරන්න වෙලා නැත්තම් ඉඩ නැත්තම් කාලය නැත්තම් හොඳට දකින්න මේ පැත්තට ඉඩ නැත්තේ ඔයගලන්ට ඉඩ වැඩි මොකේදද දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ දූ දරුවන්ගේ ඥාතීතෙන්ගේ කටයුතු කරන්න. Tamanta අයිති ඉඩකඩම් ගොඩ නැගිලි කිවල් වල වසපිට වල කටයුතු තියෙන නිසායි ඕගොල්ලන්ට මේ පැත්තේ ඉඩ නැත්තේ. ඕගොල්ලන්ගේ ඒ පැත්ත සීමා කරගත්තාම පින්වත්තුන්ට નિરાයාසයෙන්ම නිබඳව ඉදීම. මනසේ ඉඩ ලැබෙනවා මොකේද? මෙන්න මේ ධර්මයේ තියෙන එතකොට මෙන්න මේ ධර්මයේ පැත්තට ඉඳ හදාගෙන අපි ධර්මයේ නුවණින් මෙදෙහි කළ යුතුයි. ප්‍රතිපත්ති ධර්මයේ හැසිරිය යුතුයි. ඒ ප්‍රතිපත්තිය තුලත් බොහෝම වටිනා තැනක් දෙනවා තථාගතයන් වහන්සේ එක තැනකදී. සත්‍යාවිය ඕමට්ටෝ දහියමානෝව මත්තකේ සක්කාදිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිද්දති. පැටින් පහර ලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ මහාන සක්කාය දිට්ඨිය දුරු කරගන්න සිහියතුව හැතිරෙන්න කියන මෙන්න මේ අවවාද දෙනවා අපිට. මේ කාතාව තියෙන සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශ ප්‍රකාශ කරන වචනයක් සත්‍යය ඕමට්ටෝ ධෛර්යමානව මත්තකේ කුඤ්ඤානේ කෛරාත සුඛවහන්ති. දෙවිය කියනවා සැත්තින් පහර ලද්දෙක් වගේ හිත දැවෙන්නෙක් වගේ තමාට සුවයලවන පින්කම් පුළුවන් තරම් කරගත යුතුයි කියලා. මේ දෙවියා දීර්ඝායස්ක දෙවියෙක්. බ්‍රහ්ම ලෝකේ උපන්න දෙවියෙක්. අනේ මනුස්ස ලෝක දිහා බලනකොට මේ මිනිස්යන්ගේ ජීවිත දැකලා මේ දෙවියට හරි සංවේගයක් ඇති වුණා. දෙවිය උපමාවක් පෙන්වනවා වහින වෙලාවක වතුර වලකට වැහි බින්දු වැටෙනකොට වැහි බින්දු ඇති වෙලා නැති වෙනවා පෙනෙන යම්සේක. මේ මිනිස්සු ඉපදිනවා නැරෙනවා විතරයි දෙවියන්ට පේන්නේ. ජීවත් වෙන බවක් පේන්නේ නැහැ. මොකද ඒ දෙවිය ඉතින් දීර්ඝායුෂයි. අපි කියමු මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් කෞතිසාවට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යාමයට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් පිටට එක දවසක්. මේ වගේ අවශ්‍ය ගියහම බ්‍රහ්ම ලෝකයට යනකොට මානසිකව ඉපදෙනවා පේන්නේ ජීවත් වෙනවා පේනවා ඉපදෙනවා මරනවා විතරයි දෙවියන්ට හිතනවලු අනේ මේ හැමෝම ධ්‍යාන ප්‍රතිපatti මට්ටමේ භාවනාවේ කුසල ධර්මයක් කළා නම් බොහෝ කොට කුසල් කළා නම් මේ වගේ තැනකට ඇවිල්ලා බොහොම පහසෙන් ඉන්නව නේද කියලා හිතිලා අනුකම්පාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළේ සත්‍යාවිය ඕමත්තු දයමානෝ මත්තකේ විඥාන කෛරාස සුඛවහ. පින්කටයුතුයි Tamanta සැපගෙන පින්කටයුතුයි කියනවා. දෙවිය එහෙම ප්‍රකාශ කළාට ඒ ගාථාව දුස්සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකද පින් කළා භ්‍රම ලෝකෙ ගියත් ආයේ සතර පායෙන් මිදෙන්නේ නැහැ. සතර පා දුකට එන්න වෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කරලා දේශනා කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ධයමානෝ මත්තකේ සක්කාදිට්ඨි පහනාය සතෝ වික්ඛු පරිදෙති. සැතින් පහර ලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න සිහියතු විසෙන්ද කියලා කියනවා. සක්කාය දිට්ඨිය නැති එකම ධර්මතාවය දුරු කළොත් තුනේ භවය හත්වතාවකට වඩා උපදින්නේ නැහැ. ඒක මෙහා මොන්නතරම් කුසල් කළත් මොනතරම් ධ්‍යාන ලැබුවත් ඒ හැම කෙනෙක්ම විතක උඩට විතක යටට යමින් ඒ මේ අත මේ ගිනි ගොඩ ඇතුළෙම කැරකෙනා මිසක නූල් පන්දුවක් උඩ දමා විතක මුලින් විතක ආගේ විතක මැදින් වැටෙනවා වගේ අපාය යනවා මිනිස්සු වෙනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා ආය මිනිස්සු වෙනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා මේක තමයි කෙල්ලවරක් නැති කතාව මේ වගේ නෙමේ මහ විශාල සම්පත්තිය උරුම වෙනවා. ඉතා දුක්ඛිතාත්ම භාවයෙන් උරුම එකම එක කතාවක්. එකම එක පැවැත්මක් තියෙන කෙලවරක් නැති. ඉතින් මේ සියලුම දුක්ඛගත සංසාර ගමන අවසන් වෙනවා මොකෙන්ද? සක්කාය දිට්ඨිය දුරු වුණොත් කියලා දැක්කා. දැක්කලා බුදුරජාණන් වහන්සේ නිවැරදි කළා සැත් පහරක් වැදුනොත් ඇඳගෙන නැඳුමට හිතට ගිනිගත්තොත් ඒකවත් ගැන නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වීම සුදුසුයි කියලා. පිටුතුනේ හොඳට බලන්න කවුරු හරි කෙනෙක් ඔයගලන්ට පිහියකින් හරි කඩුවකින් හරි ආයුධයකින් ඇන්නොත් ඔගොල්ලෝ මොකද කරන්නේ? අනිත් ඔක්කොම ගැන නොසලකා ඒ ආයුධ පහර ලැබුණ එකට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනවා නේද? අනේ ළමයා තාම ඉස්කෝලේ ගිහිල්ලා ආවේ නැහැ. ළමයා ආවහම මම බෙහෙත් ටික දාගන්න දෙන්නම් කියනවා. නැත්තම් ගෙදර බෙහෙත් වහන්න දරනවා, දොරවල් වහන්න දරනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් මම දොරවල් වහලෙන්නම් කියනවා. දැල්ලෝ ගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුමට එකපාරටම ගින්නක් ඇවුලුනොත්, හිතට ගින්නක් ඇවුලුනොත් මොකද කරන්නේ? නෑද එකම් වස්තු ගැන බලනවද ගිනිනව ගන්න උත්සාහවත් වෙනවද? ගිනිනව ගන්නට පොඩ්ඩක් හින්දා මම අල්මාරිය වහලා ඉන්නම් ඒක වහගන්න බැරුණා. දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ආවෙ නෑ ඇරලා ආවහම නිවා ගන්න කියනවද? නෑ. ඒ ගැන නොසලකව ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඇඳගෙන ඉන්න ඇඳුමට ඇවිල්ලා තියෙන ගින්න නිවා ගන්න උත්සාහවත් වෙනව නේද? ආයුධ පාර කාපු එකට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට හොඳට බලන්න අනිත් කිසිම දෙයක් නොසලකා නොබලා ඒවට දෙවනි තැන දීලා ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම සත්පහර ලැබුණ එකට ගිනිගත් ඇඳුම ගිනිගත් එක නිවා ගන්න ප්‍රථම ස්ථානය දෙනවනේ. ඒ විදිහටම සක්කාය දිට්ඨි පහනාය සතෝ වික්ඛු පරිදේ දෙනවා අපිට මින්මා මොන තරම් අවශ්‍යතාවයක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න මොනතරම් මානසික අවදි බවක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න මොනතරම් උත්සාහවත් බවක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියන එක පෙන්නනවා ඒකේ අර ගෙවල් දොරවල් දූ දරු නෑදෑයෝ රණ්ඩු කිසිවක් ගැන නොබලා සක්කාය දිට්ඨි දුරු කරගන්න උත්සාහවත් වීම සුදුසුයි කියන එකට නිම්මත් වෙනවා. ඊට පස්සේ ඒකත් වඩා පෙන්නනවා මොකද්ද? ඇඳගෙන ඉන්න ඇඳුමට හෝ ඇඳුමට ගිනගත්තු ආයුධ පාරක් වුණොත් ඒක නම් නොසලකා සක්කාය දිට්ඨි දුරු කරගන්න උත්සාහවත් වෙනවා ඊට සුදුසුයි කියලා පෙන්නනවා. ඒ තරම් මේ ධර්මයේ වටිනාකම දන්න නිසායි අතීත උත්තුමයෝ තමන්ට වැදුණු ඊතලයේ ගලවලා ඒ තුලට තනකොළ උබාගෙන ඒ තුවාලේ විදර්ශනා කළ සතර පිටින් නිදිච්ච චරිතතියේ නොයෙක් වනමුර්ග කැලේ භවනා කරනකොට නොයෙක් වනමුර්ගයන්ට හසු වෙලා මේ ශරීරයේ කොටස් කොටස් කඩාගෙන කද්දී කඩාගෙන කද්දී පෙරලි පෙරලි කෑග ගහ කය දෙර ගන්න දඟලන්නේ නැතුව ඒ ඇති වෙන වේදනාවම අරමුණු කරගෙන ඒකත් වඩා සුදුසුයි ඒ තුවාලට බෙහෙත් කරගන්න දඟලනට වඩා සුදුසුයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන ක්‍රම සත්පුරුෂ මනසේ තිබුණු නිසා ඒ වේදනාවම අරමුණු කරගෙන රහත් ජීවිත කතා චරිත කතා අපේ ශාසනය තුළ උන තරම් තියෙන්නේ තුමේ කෙලවරක් නැති සංසාර ගමනක නැසී ජීවිතයටත් ඒ වගේම සද්ධර්මයේ අවශ්‍යතාවයක් ලැබුණු දවසටයි දැනුණු දවසටයි අපි මේ සංසාර දුකින් ඈතර වෙන්නේ. මේක ඉස්සෙල්ල ජීවිතයකත් වෙනුතුනි අපි හිටියානම් අනේ සමහර විටක අපේ ගෙදර තියෙන දැත්තේ මහරහතන් වහන්සේලා වැඩ සිටියේ විහාරයකට අල්ලපුවත් වෙන්න ඇති. දරුවන්ට උගන්වන්න කන්න බොන්න දෙන්න ගෙවල් දුරවල් රැකී ආරක්ෂා ටික ගෝපනය කරන්න තිබුණු හින්දා එදා බණ අහන්න අපිට වෙලාවක් නැති වෙන්න ඇති. කාලයක් නැති වෙන්න ඇති. ධර්මවලංගේ මූණ බලපු නිසා ලෝකයේ මූණ බලපු නිසා සද්ධර්මයේ මූණ නොබලපු නිසා එදා අපිට විමුක්ති මාවත අතහැරුණා. ඒ සත්පුරුෂ උතුම්ගේ සමාගම අපිට අත්හැරුණා. ඒ සත්පුරුෂ භූමිය අපිට අත්හැරුණා. අපි විශ්වාස තබපු දරු මල්ලෝ ගෙවල් දොරවලු ඒ ජීවිතේ දවස් 36000 වගේ දවස් ගණනකින් මාස ගණනකින් පස්සේ ඒ ටිකත් අතහැරුණා. හිතපු තැනක් නැති වෙලා යන්න තියෙන මගක් නැති වෙලා සංසාර සාගරයට වැටිලා අද මේ වගේ ආත්ම භාවයකට අහුවලා මේ වගේ ගහගෙන යනවා අදත් අපි මේ ටික අතහැර ගත්තොත් කිම්මුතුනි අද මෙතෙන්ට ආපු අපිට ඒ ජීවිතේ දරුවෝ ඇවිල්ලා උදව් කරනවද? ඕගොල්ලන්ට කවුරු හරි බයිනකොට හිත රිදෙනවා නම්, ගහනකොට හිත රිදෙනවා නම්, සීතගත් අවුසුල මුලින් පීඩාවෙන් ඉඳ වෙනවා නම්, නිന്ദා අපහාස අහන්න වෙනවා නම්, අනේ මගේ අම්මා, මගේ අප්පච්චි, මගේ අක්කා සසරට වැටුනේ මං හින්දානේ කියලා බෙරගන්න ඉන්නවද? අඳුරනවද? ඒ සම්පත් තියෙනවද? එකම කතාවක් තියෙන මේක හඳුනගන්න. අද තියෙන වස්තුත් එහෙමයි. ඕගොල්ලෝ මේ වස්තු කෙරෙහි තණ්හාවෙන් මේව දිහා මුණ බැලුවොත් ධර්මයේ මුණ නොබැලුවොත් කලම විමුක්තිය මාවත අතහරිනවා අතහැරෙයි. ඔගොල්ලෝ විශ්වාස කරපු මූණ බලපු වස්තු නෑදෑයොත් දවස් 36000කින් මාස 1200කින් පස්සේ අතහැරෙයි. යන්න තිබුණු තැනත් අතහැරිය අල්ලගෙන හිටපු තැනත් අතහැරන ඔගොල්ලෝ සංසාර සාගරයට ගැටෙයි මේ වගේම ආත්ම භාවයක් දු සමහරට මෙතන තියෙන සංහාව වෙන මේක තුළ දුක්ඛිත ස්වභාවයකටපත් මේ කවුරුත් එයි කියලා හිතනවද තේරගන්න එන්නේ අර කපුටගේ කතාව අහලා තියෙනවද මම දේශනා කළා තියෙන පරණ අලුතින් දේශනා කළා නෑ මම කියන්නේ ඒක පොඩ්ඩක් සුවඩ සංග්‍රහයේ තියෙනවා කවියක් අහලා තියෙනවද ගංග යන ඇත්කුණ ඉඳමස් රසතා සිටු මැද වැදගෙන සුනමෙන් කපුතා ලද්ද ඉසුරෙහි ලොබ කළහොත් තපතා භව සයුරෙන් ගමනක් නැත ගොඩටා කියලා මේ විදගම ස්වාමීන් වහන්සේ මේ කවිය ලියුවට මේක බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝම වටිනා කතාවක් තියෙනවා සතාවක් වටා. එක්තරා කාලයකදී ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක් එක දිගටම දවස් ගණනක් වහින්න ගත්තා. දින හතක්ම එක දිගටම අඛණ්ඩව මහ විශාල වැස්සා. ඒ වැස්ස කොච්චරද කියනවනම් වටපිටාවේ තියෙන මහ විශාල බරසාර වස්තු පවා පාවෙන්න ගත්තා. ඔය පාවෙන වස්තු අතර නැරිලා ගැටුණ ඇත්තේ කුණකුත් පාගුණා. මේ ඇක්කුණ මැරිච්ච ඇක්කුණ ගහගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. දැන් ගංගානම් ගඟේ උදාහ ඉඳලා මේ ඇක්කුණ හිමෙන් හිමෙන් කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික පාතර ගහගෙන එනවා. කෑම හොයාගෙන ගියා කපුටේ. කපුටා කියන්නේ ස්වභාවයෙන්ම කෑදර අපේ. කපුට දැක්කා ඇච්චුණා. දැකලා ඇක්කුනේ ගැහුවා වහලා හොටෙන් හැම ඉරලා ඉතල මස් ටිකක් කෑවා හරි ගහයි. ඇක්කුනේ මේ දෙකන හොට දාලා ගඟෙන් වතුර බිව්වා තිබහට. වතුර බොනෝ මස් කනවා. දැන් කපුට කල්පනා කරනවලු මේ තරම් කණ්ඩ බොණ්ඩ තියෙන හොඳ තැන කවරනම් මෝඩෙක් දාලා යයිද කියලා හිතලා ස්ථීරව හිතාගත්තම තමයි මම දැන් ඇක්කුනේම වාසය කරනවා කියලා. කකුට දැන් ඇත්කුනේ වාසය කරනවා මස් කනවා වතුර බොනවා. කිසි දෙයකට නෑ හරි සැපයි තනසිල්ලයි. කකුට වහලා හිටියට ඇත්කුනේ ඇත්කුණ නතර වෙලා නෑ. කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික හිමෙන් හිමෙන් මේ ඇත්කුණ ගහගෙන ගහගෙන ගහගෙන එලා මොහොතට වැටුණා. මෝදෙනොත් රැල්ලෙන් රැල්ලට රැල්ලෙන් රැල්ලට අහු වෙලා කෙනෙක් ගියොත් නැවත එන්න බැරි තරම් ඈතකට යනකම් දියවැලකට අහු වෙලා ඇත්කුණ ගහගෙන ගියා. දියවැලකට අහු වෙලා ඇත්කුණ ඈතකට ගහගෙන ගිය කප්පුට දන්නේ මස් කනෝයි වතුර උනෝයි. හත්ති ගණනක් යනකොට ඇත්කුණ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දිය වෙන්න ගත්තා. දැන් පොඩි හං කෑල්ලක එළිලා ඉන්න දැන් තේරුම් ගත්ත මේක නම් ඉඳ සුදුසු තැනක් නෙමෙයි. දාලා යන්න ඕනේ කියලා එදිලිලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ දකුණු පැත්තට ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ නැගෙනහිර බටහිර පැත්තට ගියා හතර පැත්තට ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ හිටපු තැනට එන්න එනකොට ඉතුරු පස් හම් කෑල්ලක් මාළු කාලා කලින්ම බේරලා යන්න තිබුණ මස්තික කාපු එකේ නෙමෙයි දෝෂේ. ස්ථිර වාසිත කන්නේ දෝෂේ. කලින්ම යන්න තිබුණු මාවත අතහැරුණ ඇත්කුණේ වාසිත ඉන්ද සුදුසුයි කියලා හිතාගත්ත දවසේම බේරලා යන මාවත අතහැරුණා. විශ්වාස කරගෙන හිටපු ඇත්කුණ ඒකක් ගිය වුණා. යන්න තිබුණු තැනක් නැති වුණා. හිතපු තැනක් නැති වුණා. දෙපැත්තෙන්ම පිරිහුණු මේ කපුටා ජල සාගරයට ඇදගෙන වැටෙනකොට ඒකේ හිටපු මාළු මේ සත්තු එමේ අත දෙපාරක් තුන් පාරක් ගැටුවා කපුටව දැරලා විනාශ වුණා. හිමාලය වාසය කරපු ඍෂිවරයෙක් යොමු නැඹුල් සේවීම සඳහා උඩින් යනකොට දැක්ක මුහුදු මැද්දේ කපුටු සතු තියෙනවා. කල්පනා කරන කිසිම වෙලාවක කපුටෙක් වගේ සතෙක් මෙච්චර දුරට එන්නේ නැහැ. තටුවගේ සැහැල්ලු දෙයක් ගහගෙන එන්නේත් නැහැ. මෙච්චර දුරකට කපුඩු තට්ටු ආවේ මේක කොහෙන්ද කියලා මෙයා හෘදය නාවර්ජන කරලා බලනකොට දැක්කා කපුට ඇස්කුනේ වහලා කරගත්ත විනාශය. මේ උපමා කරගෙන නුවණක් තියෙන සත්පුරුෂය මේක අහලා විමුක්තියක් ලබා ගනිත්වා කියන අදහසින් මේ කෘෂිවරයා ධර්ම දේශනා කළා. පින්වතුනි රාජ්‍යයන් හතක් මේ සංවේගයට රාජ්‍යයන් දාලා පැවිදුණා ඒ බොහෝ දිනක් භක්මලෝක ගියා කියලා පෙන්නවා. මතක් කරනවා පින්වතුන්ට කපුට එක්කුණේ වහලා මස් කෑම දෝෂේ නැහැ. ගඟේ කිරුළ මුහුද අයින දක්වාම කෑවත් කමක් නැහැ. එතනින් හරි ගිලිලා ගියා නම් නමුත් කපුටට වැරදුන තැනක් තිබුණා. කවරනම් මෝඩෙක් නිබඳු කන බොන තැන දාලා යයිද මම නම් යන්නේ නැහැ කියලා තිබුණු අදහසක් තිබුණා නම් එපමණකින්ම විමුක්තිය මාවත ඇහුරුණා. තමන් විශ්වාස කරපු දේත් අතහැරුණා. දෙපැත්තෙන්ම අතහැරපු කපුට ජල සාගරයට වතුනා වගේ. පින්වතුනි එක්කුණ වගේ තමයි ජීවිතේ ජීවත් කරන්න අපිට හම්බෙච්ච වටපිටාව. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නෑදෑයන් දිලිත් දේවල් දුකල් යාන වාහන ඉදකඩම් කිරීමේ වාක්‍යයක් වුණ වගේ තමයි. මේක පරිභෝජනය කළාට කමක් නෑ මිදිලා යන මනසකින්. නමුත් මේ තරම් දේවල් තියෙද්දි මේව මමමයි මේව මගේමයි කියලා ස්ථිරයි කියලා බොහොම ආදරෙන් බැඳිලා අපි මේව තුලම ඇරිලා ගෙල්ලා මේව මගේම කරගෙන ඉන්නවාගෙන කපුට ඇස්කුණේ වැහුවා වගේ. ඒ ඉන්න මනසට ධර්මයක් ඕන වෙන්නේ නැහැ, දිනිපීමාවතක් නැහැ. අතහැරුණා. අනේ මම මගේ කියලා හිතාගෙන හිටපු මේ ටික දවස් 36000කින් අතහැරෙනකොට මාස 1200කින් අතහැරන ඒ කිට්ටු වෙනකොට ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අතපය ගලංගු නැති තත්ත්වයටපත් වෙගෙනකොට තේරෙනවා මේක දැන් නම් ඉන්න සුදුසු නෑ කියලා. එතකොට දීර්ලා යන්න තියෙන මාවත නැහැ. බණ අහන්න කන ඇහෙන්නේ පොතක් බලන්න ඇස් පේන්නේ පන්සලට ගිහාට යන්න වහුණා කරන් අතපය තියාගෙන වළංගු නැහැ. විමුක්තිය මාවත කලමත හැරිලා. තමන් විශ්වාසය කරපු දුව දරුවෝ දේපල වස්තු මේ ටිකෙත් අතහැරිලා. මේ දෙපැත්තෙන්ම පිරිහුණු අතහැරුණු අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. සංසාර සාගරයේ ඉන්න සැඩ මස් මස් සැඩ මත්ස්‍ය වගේ ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් සූමිසුමිලා යනවා. ඒ නිසා සිංහතුනේ මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා මේ කතාවල් වලින් කියන්නේ අපේ ජීවිතේ වටිනාකම මතු කරලා ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලබා දෙන එක. ඉතින් මම මේ ටිකෙන් පෙන්වන්නේ මේ ලෝකේ තියෙන දේ ගැන මෙනෙහි කරන්නේ නැතුව සුදුසුයි මගේ අමාමෑණියන්ගේ සද්ධර්මය ජීවිතය කරගෙන ජීවත් වෙන්න හැම ආකාරයෙන්ම කියන කාරණාව. අපි දැන් බලමු හිස දැවෙන්නෙක් වගේ ඇඳගෙන පැටින් පහරලද්දෙක් වගේ ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් ඒකවත් නිවන්න උත්සාහවත් නොවන විදිහට The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.